ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ම්ම් බුදුදහමේ ඊටාම වැදගත් දේශනාවක් වන වනපත්ත සුත්තං දේශනාවෙන් කොටසක් ගැන. ඔව් මේක ඇත්තටම භික්ෂුවකගේ ජීවිතයට වගේන යම් දුරකට ගිහි අපිටත් වැදගත් වෙන කාරණා කිහිපයක් ගැන කියවෙන දේශනාවක්. ඒක තමයි. විශේෂයෙන්ම භික්ෂුවක් Tamanගේ වාසයට සුදුසු තනක් ඒ කියන්නේ වනසෙනසුණක් හරි එහෙම නැත්නම් ඇසුරු කළ යුතු කෙනෙක් හරි තෝරාගන්නේ කොහොමද කියන එක ගැන මේකෙදි කතා වෙන්නේ. හරියටම හරි. සවැත් නුවර ජේතවනාරාමේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. භික්ෂූ නමතලා මහණෙනි මම වනසෙනසුණකන කියා දෙන්නම් කියලයි පටන් ගන්නේ. එතකොට මේ සාකච්ඡාවේ අපේ අරමුණ වෙන්නේ ඒ කියන්නේ භික්ෂුවක් Tamanගේ අධ්‍යාත්මික දියුණුවට පැවිදි ජීවිතයට උදව් වෙන විදිහේ ගැළපෙනම තැනක් හරි පුද්ගලයෙක් හරි තෝරා ගැනීමේදී අනුගමනය කරන්න ඕන ප්‍රඥාවන්ත මාර්ගය මොකද්ද කියලා තේරුම් ගන්න එක නේද? ඔව්. ඒ මඟ පෙන්වීම තේරුම් ගන්න එක තමයි ප්‍රධානම දේ. ඒ නිර්ණායක මොනවද? ඒව කොහොමද බලපාන්නේ කියන එක අපි විමසලා බලමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම කතා කරමු වනසෙනසුණක් ගැන වනාන්තරයක තියෙන ආරාමයක් සේනාසනයක් ගැන භික්ෂුවක ඒව තැනක ඉන්නකොට තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවද තමන් ඉන්න තැන හරිද වැරදිද කියලා තක්සේරු කරගන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ එතනදී අවධාරණය කරන්නේ ප්‍රධාන කාරණා දෙකක් ගැන සලකා බලන්න කියලයි පළවෙනි එක තමයි අධ්‍යාත්මික දියුණුව අධ්‍යාත්මික දියුණුව කිව්වේ ඒ කියන්නේ දැන් ඒ තැන ඉන්න නිසා තමන්ගේ නොපිහිටිය සිහිය එහෙම නැත්නම් සතිය. සිත එක අරමුණක තබා ගැනීමේ හැකියාව. ඒක දියුණු වෙනවද? පිහිටනවද? අසමාහිත සිත, විසිරිලා යන සිත සමාධිමත් වෙනවද? එක අරමුණක තියන්න තුනම වෙනවද? හරි. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන තවම නැති කරගන්න බැරි වුණු ආශ්‍රව කෙලස් රාග ద్వේෂ මෝහ වගේ දේවල් ඒවා නැති වෙලා යනවද ෂේ වෙනවද අන්තිමටම තවම ළඟා කරගෙන නැති උතුම් තත්ත්වයක්. ඒ කියන්නේ රහත් භාවය වගේ දෙයක්. සාක්ෂාත් කරගන්නේ පරිසරිය උදව්වක් වෙනවද? මේක තමයි බලන්න ඕන පළවෙනි කාරණා ටික. ආධ්‍යාත්මික පැත්ත. බොහොම පැහැදිලියයි. ඒක පළවෙනි නිර්ණායකය. එතකොට දෙවෙනි කාරණේ මොකක්ද? දෙවෙනි කාරණය තමයි ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය දේවල්. ඒ කියන්නේ සිව්පසය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් හේත් වගේ දේවල්. ඒවා පහසුවෙන් ලැබෙනවද නැත්නම් බොහොම අමාරුවෙන්ද හොයාගන්න වෙන්නේ මේකත් බලන්න ඕනේ. ඉතින් ඔය කාරණා දෙක මත තමයි තීරණයක් ගන්න වෙන්නේ. හරි දැන් අපි හිතමු භික්ෂුවක් ඉන්න වනසෙනසුනේ මේ කියන කාරණා දෙකම නැහැ. ඒ කියන්නේ අධ්‍යාත්මික දියුණුවකුත් වෙන්නේ නැහැ වගේ සිහිය පිහිටන්නෙත් නැහැ, සිත සමාධි වෙන්නෙත් නැහැ, කෙලිස් නැති වෙන්නෙත් නැහැ. ඒ වගේම සිව්පසේ හොයාගන්නත් බොහොම අමාරුයි. එහෙම අවස්ථාවක මොකද කරන්න ඕන? ආ එතනදී බුදුහාමුදුරන්ගේ උපදේශ හරිම සෘජුයි. කිසිම පැකිලීමක් නැහැ. එහෙම තැනක ඉඳලා කිසිම වැඩක් කිසිම පළක් නැති නිසා ඒ භික්ෂුව දවල්දරෑද කියලා බලන්නේ නැතුව වහා මේ සෙනසුන අතහැරලා යන්න ඕනේ. එතන ඉන්නේ එකට තේරුමක් නැහැ. එතකොට මොකද කරන්නේ? ඔව් එතනදී තීරණය දැඩි වගේ පෙනුනට ඒකේ තර්කයක් තියෙනවා. බුදුරදුන් වදාලේ එතනදී භික්ෂුව නුවණින් කල්පනා කරන්න ඕනලු මම මේ ගිහිගෙයින් නික්මිලා පැවිදි වුණේ මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන බාහිර දේවල් හොයාගෙන නෙමෙයිනේ. මගේ මූලික අරමුණ උනේ කෙලස් නැති කරලා මේ දුකින් මිදෙන එකනේ. ඒ කියන්නේ අධ්‍යාත්මික දියුණුවනේ කියලා. හ්ම්. ඉතින් ඒ මූලික අරමුණ උටු වෙන්නේ නැත්තම් අනිත් බාහිර පහසුකම් කොච්චර ලැබුණත් වැඩක් නැහැ. ඒ නිසා ඒ තනත් අතහැරලා යන්න ඕනේ කියලයි උපදේශය. මොකද අරමුණිට වෙන්නේ නැහනේ. හරිම පැහැදිලි. එතකොට ඒ තර්කයම අරික් පැත්තලත් යොදන්න පුළුවන් වෙන්න ඇති. ඒ කියන්නේ භික්ෂුවකට අධ්‍යාත්මික දියුණුව නම් හොඳටම ලැබෙනවා. ඉන්නකොට හිත එකඟ වෙනවා, සිහිය පිහිටනවා, කෙලෙස් තුනී වෙලා යනවා, දැනෙනවා. විමුක්තියට මඟ පෑදෙනා වගේ හැඟීමක් තියෙනවා. හැබැයි අර සිව්පසේ හොයාගන්න එක නම් බොහොම අමාරුයි. දානේ ලැබෙන්නේ තමාරුවෙන් චීවරයක් හොයාගන්න අමාරුයි. ඉන්න තැනත් එච්චර පහසු නෑ. ආ. ඔව්. එතනදිත් ආයෙමත් අර මුල් අරමුණම මතක් කරගන්න ඕන. මම මහාන වුණේ මේ කැම බීම ඇඳුම් පැළඳුම් ඉන්න තැන් හොයන්න නෙවෙයි. මම ආවේ අධ්‍යාත්මික දියුණුව ලබන්නයි ඒ දේ මෙතනදි මට ලැබෙනවා මගේ අරමුණට වෙනවා එහෙම හිතලා අර බාහිර ජීවිතයේ මේ අපහසුකම් දුෂ්කරතා තිබුණත් ඒවා ඉවසගෙන Tamange මූලික අරමුණට කරගන්න පුළුවන් නිසා අන්න ඒ ස්ථානෙම ඉන්න ඕනේ කියලායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ වගේ තැන කතරලා යන්න හොඳ නෑ අමාරුකම් තිබුණත් ඉන්න ඕන එපොට ඉතින් මේ කතා කරපු විදිහට හොඳම උතුම්ම අවස්ථාව වෙන්නේ අර කාරණා දෙකම සම්පූර්ණ වෙන එක වෙන්න ඇති. ඒ කියන්නේ ආධ්‍යාත්මික දියුණුවත් උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම ජීවත් වෙන්න අවශ්‍ය සිව්පසයත් කිසිම අපහසුවකින් තොරව පහසුවෙන් ලැබෙනවා. අන්න ඒක තමයි ඒක තමයි භික්ෂුවකට වාසය කරන්න ලැබෙන හොඳම උතුම්ම තැන. බුදුරජාණන් වහන්සේ වදාලේ එහෙම පරිසරයක් එහෙම සැනසුණක් ලැබුණොත් ආයේ ඒක ගැන හිතන්න දෙයක් නැහැ භික්ෂුවක් දිවියති තුරාම එතනම ඉන්න ඕනේ. කිසිම හේතුවකට ඒක අත්හැරලා යන්න එපා කියලායි කිව්වේ. අර ලැබීමයි කියන කාරණා දෙක සලකලා බලලා තීරණ ගන්න එක මේක වනසෙනසුනකට විතරක් නෙවෙයි වෙනත් දේවල් වලටත් අදාළ කරගන්න පුළුවන් කියලත් දේශනාවේ කියවෙනවා නේද? ඔව් ඒක ඊටම වැදගත්. වනසෙනසුන ගැන කතා කළා වගේම මේ මූලධර්මයේම ගමක් ඇසුරු කරනකොට නියම් ගමක් නගරයක් ජනපදයක් ඇසුරු කරනකොටත් අදාළ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම්කිසි පුද්ගලයෙක් ඇසුරු කරනකොටත් මේ විදිහටම සලකලා බලන්න ඕන කියලායි දේශනා කරන්නේ. ආ ඒ කියන්නේ පුද්ගලයෙක් ආශ්‍රය කරනකොටත් මේ විදිහටම බලන්න ඕනේ. ඔව්. හරිම පැහැදිලිව ඒක කියනවා යම් පුද්ගලයෙක් ඇසුරු කරනකොට තමන්ගෙන්ම අහන්න ඕනේ මේ පුද්ගලයා ඇසුරු කිරීම නිසා මගේ අධ්‍යාත්මික දියුණුවක් වෙනවද මගේ සීලය සමාධිය ප්‍රඥාව දියුණු වෙනවද කෙලෙස් අඩු වෙනවද ඒ වගේම මේ පුද්ගලයාගේ ඇසුරෙන් මට ජීවත් වෙන්න අවශ්‍ය කරන උපකාරය කියන්නේ අර සිව්පසයට සමාන දේවල් පහසුවෙන් ලැබෙනවද කියලා. එතකොට පුද්ගලයෙක් සම්බන්ධෙනුත් අර කලින් වගේම අවස්ථා හතරක් එනවා. ඒ කියන්නේ ඔව් හරියටම හරි අවස්ථා හතරම එනවා. එක ඒ පුද්ගලයා ඇසුරු කිරීමෙන් අධ්‍යාත්මික දියුණුවකුත් නැත්නම් අවශ්‍ය උපකාර ලැබෙන්නේත් නැත්නම් එතනත් ඉන්න එකේ තේරුමක් නැහැ. එතනදී බුදුරදුන් කියන්නේ ඒ පුද්ගලයාට නොකියාම අතහැරලා යන්න ආයෙ පස්සෙන් යන්න එපා කියලා. දෙක දෙවනි එක ආධ්‍යාත්මික දියුණුවක් නම් නෑ. ඒත් අර අවශ්‍ය උපකාර, ලාභ සත්කාර හොඳට ලැබෙනවා. එතනදිත් අර මුල් තර්කයමයි. මූලික අරමුළු ඉටු වෙන්නේ නෑනේ. ඒ නිසා එතනදී නම් මම යනවා කියලා ඒ පුද්ගලයාට කියා යන්න. හැබැයි පස්සෙන් නම් යන්න එපා කියලා කියනවා. හරි. එතකොට තුන්වෙනි අවස්ථාව දියුණුව තියෙනවා. ඔව්. තුන්වෙනි එක අධ්‍යාත්මික දියුණුව නම් හොඳට ලැබෙනවා. ඒ පුද්ගලයාගේ ඇසුරින් සීලය, සමාධිය, ප්‍රඥාව වැඩෙනවා. හැබැයි අර ලාභ සත්කාර උපකාර ලැබෙන්නේ බොහොම අමාරුවෙන්. එතනදී අර වනසෙනසුන වගේමයි මූලික අරමුණ ඉටවෙන නිසා අමාරුවෙන් හරියේ පුද්ගලයා පසුපස යන්න ඇසුරු කරන්න අත්තරින් එපා කියලායි කියන්නේ. හ්ම්. අමාරුවෙන් හරි පස්සෙන් යන්න. ඔව්. මොකද අධ්‍යාත්මික දියුණුව ලැබෙනවානේ. අන්තිම සහ හොඳම අවස්ථාව තමයි හතරවෙනි එක. ඒ පුද්ගලයාගේ ඇසුරෙන් අධ්‍යාත්මික දියුණුවත් උපරිමෙන් ලැබෙනවා අවශ්‍ය ලාභ සත්කාර උපකාරත් පහසුවෙන් ලැබෙනවා. ඒ වගේ කෙනෙක් ලැබුණොත් ආ එහෙම කෙනෙක් ලැබුණොත් බුදුරදන් කියන්නේ ඒ පුද්ගලයා ඔයාව එළමොත් දාලා යන්න එපා. දිව්‍යති තුරාම ඒ කෙනාව ඇසුරු කරන්න පස්සෙන් යන්න කියලයි. මොකද ඒ වගේ ඇසුරක් හරිම දුර්ලභයි, වටිනාකම වැඩියි. ඒක නම් හරිම පැහැදිලි මඟ පෙන්වීමක්. ඉතින් මේ මුළු සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය වගේ මට හිතෙන්නේ අපි ඉන්න තන වේවා ඇසුරු කරන අය වේවා තෝරා ගැනීමේදී අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන දේ මොකද්ද කියන එක බාහිර පහසුකම් වලට ලාභ සත්කාර වලට වඩා තමන්ගේ මූලික අරමුණට විශේෂයෙන්ම පැවිදි කෙනෙක් නම් අධ්‍යාත්මික දියුණුවට ඒක කොච්චර වැදගත්ද කියන එක නේද හරියටම ඒක තමයි හරය මෙතනදි තව ගැඹුරින් හිටන්න දෙයක් තියෙනවා. මේක පැවිදි ජීවිතයට විතරක් සීමා වෙන්නේ නෑනේ. ඕනෑම කෙනෙකුගේ ජීවිතයක තමන්ගේ ජීවන අරමුණු මොනවා වුණත් ඒවා අධ්‍යාත්මික වෙන්න පුළුවන්, ලෞකික වෙන්න පුළුවන්. ඒ අරමුණු සාර්ථක කරගන්න නම් තමන් ඉන්න පරිසරයයි, තමන් ඇසුරු කරන මිනිස්සුයි කොච්චර තීරණාත්මක විදියට බලපානවද කියන එක ඒක ඇත්ත. ඉතින් ඒ තීරීම් කරද්දී හුදෙක් මතු පිටින් පේන පහසුව ලාභය විතරක් බලන්නේ නැතුව තමන්ගේ සැබෑම දියුණුවට අභිවෘද්ධියට ඒක කොහොමද බලපාන්නේ කියලා නූනින් විමසලා බනලා තීරණ ගන්න එක කොයිතරම් වැදගත්ද කියන එක මේ දේශනාවෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. ප්‍රඥාවෙන් තීරණ ගැනීම තමයි වැදගත්. ඇත්තම මේක ජීවිතයේ ඕනෑම තැනකදී ඕනෑම තීරණයකදී වුණත් යොදා ගන්න පුළුවන් මූලධර්මයක්. අවසානයේදී දේශනාවේ සඳහන් වෙනවා නේද? මේ කාරණා ටික අහලා භික්ෂූන් වහන්සේලා බොහොම සතුටු වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ ඊටාම සතුටින් පිළි අරගෙන සාදු සාදු කියලා අනුමෝදන් වුණා කියලත්. ඔව් ඒකත් සඳහන් වෙනවා. භික්ෂුන් වහන්සේලාට ඒක ඊටාම පැහැදිලි සහ ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් වුණා කියන එක ඒකෙන් පේනවා.